අද ප්‍රයෝජනය ගන්න පුළුවන් දේශනාවක් අද දේශනා කරන බලාපොරොත්තු භාවනාවේ කවර මට්ටමක සිටින කෙනෙකුට ඒවම පිළිපදින උසාවියකට ලැබෙනවා අපේ පස්තරණයද බහුදා අපසෝෂෝස්වා සෝමසාව දේශනාව. බහුදා අපසෝෂෝස්වා මධ්‍යමකාරය මේ සූත්‍රය අවසන්යේදී යන්නහම පසුතල රහම බුදුසසුන උපසෝමි උපරිකාරණය වෙනස් වෙනකොට සාපේක්ෂව මම මොකක්ද ඒක බුදුරජාණන් වහන්සේ කියන අවකත නිමානන්ද බෞද්ධාපද කියලා කියන්නේ. සතිපාලනයට කියලා කියන්නේ ඒකෙන් දේශනා කරගන්නේ. ඊට පස්සේ කියනවා ධම්මා දාතෝ කියලා කියන්නේ. එනම් අ ධම්ම විඥාන දහතෝ මතකවද කන්නායක් කියලා නේද කියන්නේ. අපි සංඥානියයට කියන්නේ පස්සේ අපේ පිළිමින් සංඥානියත් විශ්වනාශයේ මේ විදිහට හරියට පිළිපදින්න පුළුවන් නිර්වාණ ධර්මයේ හදවතට විශ්වනාශ ධම්මා දාසෝ කියන්නේ මේ මේ සූත්‍රයෙන් ධම්මා දාසෝ කියලා කියන්නේ. එනකොට කියනවා අමත දුන්ද කියන කියලා නම් මේකට කියනවා. අමත දුන්ද කියන්නේ අමත කියන්නේ නිර්වාණ ධර්මයට කියන එක අමතක කියන එකක් නෙවෙයි. ඒ අනුව දුන්ද කියන්නේ දෙයකට කියනවා කියන්නේ. ඒ කියන්නේ කොහොමද ග්‍රහණය කරනකොට දෙයක් සාධන සතුටින් මොනවාසේ මේ මේ විදිහට කටයුතු කරන තැන ඔක්කොම පොලිස් ග්‍රහණය කරලා සතුටේ සිංහනාල පවත්වන කොහොමද යමත් දුන්න දුන්නේ. මේක කියන වෙනස් කරන්නේ අනුත්තරෝ සංඛාන විදිතෝ කියලා නමකට කියන්නේ. අනුත්තරෝ සංඛාන ජාතකයේ කියලා මේ සූත්‍රයේ නම් තබන්නේ. කියන්නේ පොලොස් ජයග්‍රහණයට මහාරණ ජයග්‍රහණයට අනුස්තර විකාශයට ප්‍රතිනාම පස්සේ වෙන ජයග්‍රහණ. එන්නේ කියන්නේ මේ මතකහක් මේ විදිහට මේ හඳුන්වන දුන්න සංගාය පාවිච්චි කරන කියලා බුදුහාමුදුරු ප්‍රකාශ කළා. සාමාන්‍යයෙන් පොතේ තියෙන බහුදායක වෙනවා කියන පමණයි බහුදායක සූත්‍රය. මේ බහුදායක කියන අදහස දහස් වශයෙන් බොහෝ වෙනින් වශයෙන් කොටස් කොටස් වශයෙන් වෙන් කරන දක්වනවා කියන එක. දහස කියන්නේ අදහස් මේ කලින් පහළට ගන්නේ මාතෘකාවක් තියෙනවා. දහස කියන්නේ සත්‍යයේ කියන්නේ පුද්ගලයේ කියන්නේ නැත්නම් ආත්මයන් මූලයක් වගේ කියන්නේ සෑම මොහොතක් පාසාම දෝෂයෙන් නිසා ඇති ඇති නැති නැති යන යම් කිසි ක්‍රියාදාමයක් තියෙනවා නම් ඒක තමයි ධාතුව කියන වචනේ පාවිච්චි කරන්නේ. හේතුන් නිසා ඇති වෙන හේතුන් නිසා ඇති වෙන ඒ ක්‍රියා ධර්මයේ සෑම මොහොතකම ඇති ඇති නැති වෙන පුළුවන්. මේ අසත්‍යනේ කුද්දලනේ ආත්මයේ ඒක නිසා වෙන දුක්ඛ දුක්ඛ මේ දහස කොටස් වර්ගයන් හය මුදමෝලේ දේශනා කළා කියනවා. ඒ පළවෙනි කොටස තමයි සක්කුදාතෝ මොහොතභාතෝ දක්ඛුඤ්ඤ දහතෝ ආදී වශයෙන් දැක්වෙන කොටස් 18ක් අස්මාරක දහස. කොටස් 18ක් දහසක් මේ පළවෙනි කොටස. දෙවන කොටසේ මේ දන්නා තමයි පඨවි දහතෝ ආපෝ දහතෝ වශයෙන් දක්වන දහස කොටස්. එන්න මේ දේශ දක්වන සෝමනස් දාස දෝමනස් දාන්තවාදී වශයෙන් දහස් කොටස් හයක්. සෝමනස් කොටස් තුන තවත් කොටස් තුනක් තියෙනවා. නිකම් දාත වගේ අපාදන ප්‍රශ්න දැක්වෙන කොටස් හයක් තියෙනවා. ඊළඟට සම කොටස් තුනක් දක්වන කාම දාතු ව්‍යාපාදන වෙනවා. කාම දාතු රූප දාතු අරූප දාතු කොටස් තුනක්. ඊළඟට සංකත ධාතු අසංකත ධාතු කියලා කොටස් දෙකක් තියෙනවා. මෙතන කොට කොටස් තුනක් තිබෙනවා. මේ හැම සක්මාරකට පහන්නන්න පුළුවන් තමයි මොකක්ද අත්මන නිර්වාණය ගැන අවබෝධ කරගන්න පුළුවන් විශේෂයෙන්ම ආත්ම සංඥා උත්සාහ හඳුන තමයි ප්‍රතිපලක කරගන්න දෙන්නට දුහුමිනම උපකාරය නම් හදවත පිටපත් දෙන්නේ ප්‍රශ්නවලට ධම්මා දාස්කෝ කියන වචනේ තමයි සූත්‍රය ධම්ම සරපට දුෂ්ණනාසෝ හදවතට දුෂ්ණනට පටන් ගන්නවා ඒ නිසා මේ අනාත්මයක් තමයි මේකට මතුවන්න තියෙනවා අනාත්මයක් කියන සිංහල හරියට කියන්නේ රහත් වේකනකට පමණයි. ඒ කියන්නේ මම මෙතනවාදී කියන අදහස් කරනවා සමානයි මම කියලා කෙනෙක් කියනවා ඒක කියන්නේ සම්පූර්ණයෙන් කියන තාක්කල් ආත්මයෙන් ආත්මයක් කියන මොලේ කියන ආත්මයක් සමාන කියන අදහස නැතුවම මම කියලා කෙනෙක් හිතනවා කියන අදහස තියෙනවා අන්න ඒකම කියනකට මේක තාමත් උපකාරය අත්මාන සංසහ කරන්නේ සඳහා. ඒකට අනාත්ම ලක්ෂණය මම මතක කරන්නේ. මේ දෙකම කොටසකට තියෙන සංස්කෘතික රූප භාවයේ සත්‍යයන් අනුව දහතු. එහෙනම් මේක තමයි. කරන්නට පුළුවන් දෝෂ සත්‍ය ඥානය. සත්‍ය ඥානය කියන්නේ අදහස් ගන්න සත්‍ය ඥාන ධාතු වල කියන්නේ ඒ සත්‍ය ඥාන ධාතු කියන්නේ අදහස් ගන්න සත්‍ය ඥාන සුතුම කරනවා. ඇහැට රූප හමුනාට පසුව පහළ වෙන යම් කිසි නාම ධර්ම රාජ්‍ය ඒ රූපය ඒකගෙන ඒ නාම ධර්ම ප්‍රාශ්‍රය තමයි සත්‍ය ඥාන ධාතු කියන්නේ. ඒවගේම කන්න තියෙන කොට බහක ශබ්දය තියෙන ශබ්ද ධාතු ඒවගේම ඒකට දකින්න නිසා පහළවෙන නාම ධර්ම ප්‍රාසය තියෙන තියෙන කොට සෝත වෙන ධාතු අනිත් ඒවා බලන්නේ ධර්ම ධාතු මාසය ඒවගේම ඡන්ද ධාතු ගන්ධ සෝල ඒවගේම ධර්ම ධාතු නිසා පහළවෙන නාම ධර්ම ධාතු දිනවා ධාතු උත්සාහ ඒක නිසා පාරම රසධාතුව ඒ දුවාම දසෝගන් නිසා පාරම නාම ධර්ම දුවාම නාම අසුබ අනිත්‍යකත් වල කායදාතේ පොත්සබ්බදතු පාරම නාම ධාතු මනෝ ධාතු ධම්ම ධාතු මනෝ විඥාන ධාතු ඒක බැලු බලන්නට මේ ගන්නා කරනවා කියලා තේරුම් ගන්නට පුළුවන් නමුත් මේක නොදන්නා කොටස් ගොඩාක් තියෙන නිසා හොඳින් මානවීය භාවනාවට නරන්නට පුළුවන් නේද? අපි අහයපත් පළවෙනි දානගමනට සක්කුදාතු එහෙම ධාතු කොටස. එහෙම අරගෙන බොහෝ දෙනෙක් මොනවා කියලා හිතනවා මන්දිය කියලා හිතනවා එහෙම උපාදාන කරනවා. එහෙම උපාදාන කරන්නේ ඕනෑම දෙයක් ලෝකේ තියෙන දෙයක් උපාදාන කරන්න පුළුවන් ආකාරයට තමයි කියන්නේ. උපාදාන කරනවා කරනවා සතුන් අල්ලනවා. කොහොමද සතුන් අල්ලන්නේ? සංඥාවෙන් සතුන් අල්ලනවා. නැත්නම් බැරි දෘෂ්ටියකින් මේ මගේ කියන මම කියන විදිහේ අල්ලනවා. එහෙම නැත්නම් මානවකෙන් අල්ලනවා. සංඥා දෘෂ්ටි මානවකෙන් තමයි ඕනම දෙයක් ලක්ෂණය කියන්නේ විහෙලට පාදාන කරන අර්ථයෙන් අල්ලගන්නේ. එතකොට ඒකේශා එහා සමගාකාරී දිනක උපාදාන කරා. දැන් සංහාර උපාදාන කරත් මනෝමය කියලා දුක්ඛ උපාදාන කරත් මානෝමය වස්තුමය කරත් හොඳයි මනෝමය පාටයි වස්තුමය ආදී වශයෙන් මනෝමය උපාදාන කරන්නේ ඒ කවර ආකාරයෙන් අපි බහාමය කරගෙන තිබුණා අපේ ඒ උපාදානය ඇහැ ප්‍රගත්ම සඳහා විශේෂයෙන්ම බලපාන කරනවා කියන්නේ ඇහැ රෝගවලම ඒක රෝගවලම ජරා වෙනට ජරා යනවා අරගෙන මේකෙන් දුකක් ඇති කරන දුක් ඇති කරගෙන තියෙනවා අද වෙනකොට තියෙන අද කරගෙන තියෙන තියෙනකොට තියෙන අද කරගෙන අපේ උපාදාන නිසා මේ ඇහැ අපිට සංඥාවෙන් දුක්ඛ නාමයෙන් උපාදාන කරගෙන හිටියෝ කියලා. මේ අවිහිය කියන දුක අපට නැති කරන්නට පුළුවන් කමක් නැහැ. ඒ නිසා මේ සංඥා දුක මානසික ආකාර තුනෙන් යම්කිසි උපාදානයක් සමාජයේ සුත තුළ තියෙනවා. මේ ඇහැ පිළිබඳව ඒක අනුසර ගන්නට පොදු වෙන සිතාමත්ම සුදුසුයි. ආයතනයේ ප්‍රෝග්‍රෑම් එකක් ගන්න පාඩම් වෙනුනේ සුදුසුයි. ඒකට එන්න පස්සේ දාන දෙයක් ගන්න. තමයි හදලා තියෙන්නේ හතරේ ධාතු ආපෝ ධාතු දෙවියන් ධාතු වායු ධාතු මේ මූල ධාතු හතරම බලන්න ඕනේ. ඒකම ගන්නවා. ඒ වේද ධාතු හතර නිසා තියෙන උපාදාය රූපයක් නේ ඒක දෙකක් ප්‍රසාර රූපයෙන් කියලා හඳුන්වනවා ඒ අපේ රූප දකින්නට උපවේද කරගන්න බබා කියන කොටස ඒ කලින් ගියාම කොටස අය හදලා තියෙන පතවියාදී මූල ධාතු අතරින් නැති ප්‍රසාර ධාතු නිසා ඒක බලන ප්‍රසාර රූපයෙන් මුළු හැම දාසක් සංකරණ ඒක ධාතු කොටස් හතරක්. ඒ වගේ දුලාකාර වශයෙන් නැත්නම් අදාකාර අනුබෝධකාර වශයෙන් මොන දෙයකට තියෙනවද කියන දරුවන දරුණුක අපල බලයේ තියෙන මේක පිළිගන්න. වස්තුවන කොටසක් තියෙනවා. ඊළඟට ජීවිතයක ජීවිතයක ඉස්සරහට කොටසක් තියෙනවා. පොඩි සහපාഠ කොටසක් වගේ පස්සේ ජීවිතය ගැන කතා කරනවා. සත්‍යම මොනවා සම්පූර්ණ බාස්පත් කරනවා. අනුබාස්පත් කරනවා. අර ඒක තියෙන පදේවා පොතේ වායු දහසම අනිත්‍යකමයි ඒකත් බලන්න ඕනේ ඇහැ අන්තිම දහස ආසෝ දහස පොතේ වායු දහසම පරිච්ඡේද දහසකට නම් කෝ මනෝ සෝදාන මනෝ සම්පූර්ණ මූලාවක් කියලා. අපි තේරුම් ආකාරයෙන් විදිහට මනෝ කියලා දැක්කත් තමයි ඒ පිළිබඳ කිසිම කටයුමක් දක්වන්නේ ඇහැ ඔබේ පවන්නේ ඔබේ පවතින දන්නවා. ඒක ජරාවටපත් වෙන එක මෝරණයට සෝවන මුතුන් යන්නට පටන් ගන්න ප්‍රතික්‍රියා ගන්න යොමුන්නේ පුළුවන් අපි අන්තිම ලබන දෙවලට ඒක අපට කිසිම සැලකුමක් දාපන්නේ මේක හොඳට තෝරගෙන අරගෙන එහෙනම් මම මගේ ආත්මයේ මුලක සුදේ දහතුන් කරස් වල අවබෝධ කරගන්නට බලන්න ඕන ඒක පස්සේ අහකට මොන කෝප දහතුන් කොට ලොකු සංගමයක් වෙනවා දැනුම්තරමට උත්තර කොහොමදක් යාරු දෙන්නේ. එහෙට තේරෙන දුරට බලවන සම්බන්ධ දුරට සංගතයට තේරෙන. බාහිර තියෙන අධිනිවස්තයෙන් තියෙන බාහිර තියෙන සෝදුන ජීවිතයක් පස්සෙන් අපට හත බස්සම වෙනවා. සබන් මේ ඔක්කොම රූප දෙනවා තමයි දැනගන්නත් ආවේ. මේ සත්‍ය මනස මන්දිරවල තමයි ප්‍රයත්න බලන්නේ. දැන් දක්වන දේවල් දරවල් දානවා මම ඔබ තමයි ඔබ දේවල් දරවල් කියන එක පිළිගන්න තරම් බලන්න ධාතු පතරේ මූල ධාතු නාම මූල ධාතු තේජෝ මූල ධාතු වායෝ මූල ධාතු කියන මේ මූල ධාතු පතරේ නිර්මිත දේවල් දින අනුසිතවත් නෙවෙයි මේ මූල ධාතු පතර උත්ක ආකාරයෙන් උත්ක හැදෙක සකසනාට පස්සේ ඒවා හඳුන්වාගෙන සඳහන් කරන දෙවියන් සමාධිය සංඥා දාන සම්පතට දෙන කියන මේ සංඥාවෙන් සම්මුතියෙන් දෙකටම අපිට අපිට කරනකොට මේකට මේක මේක කියලා කියන්නේ ඒක පොතේ ආයතන දේ විශ්ව බලයාදී වශයෙන් විස්තරයෙන් හඳුන්වන බබන්නේ මේ සමාජම කරගෙන කරෝතේ. ප්‍රොෆෙසර් මම මේකම මොදේ මෙතන ප්‍රොග්‍රෑම් තෝරන කාරණාවක් පන්නනවාට තමයි තමයි කියන්නේ වතුර වතුර බැලුවත් මේ සමන්ත බහකට පෙළඹෙන දර්ශනය වෙන ඒ අදී වස්තු දෙකම කොහොම බහක ප්‍රකාශ වෙලා බලන බලන දේශ දක්ෂින දක්ෂින දෙයක් සමන්ත කරන බහක වශයෙන් සමන්ත දක්වනවා එන්නේ ඇතුළේ නැතුව ඒක තමන්න පුළුවන් නම් මෙතන වේදේකක් වෙනවා මෙතන පුත්‍රයක් වෙනවා මෙතන ගුණයක් වෙනවා මොනවාගේ වශයෙන් කාලාකාරණම හෝ ඒ දතුන දේ තේරෙනවා නම් මේ ආකාරයෙන් ඔතන ධාතු වශයෙන් දැක්වෙන යම් කිසි අනුපාතයක් තියෙනවා සම්පූර්ණ මේක හැම වෙලාවෙම එහෙම කාර්යයෙන් බල බල කටයුතු කරන කෙනෙක් නෙවෙයි මම අදහස් කරන්නේ භාවනා කරන ඉබවත් අධ්‍යයනයේ මේක දකින්නට පුළුවන් නේද මොන විතරයි සංකල්පයෙන් නිදිමතක් කරනවා සමන්ගේ දුවේ පුතානේ බැරෙන්න මිත්‍ර අම්මා තාත්තා යාළුවෝ ඔය මේකයි අපිට කියනවා මේ අර අපි හිතාගෙන ඉන්න මන්දිය මන්දිය කියන්නේ ඕන දහස්කෝ වස්තුන් දකින්නට පුළුවන් කල්පනා සුදුසුයි. මොකද දැන් අපි මහන්නේ කොහොමද තමන්ගේ අම්මට හරි තමන්ගේ භාර්යාවට හරි සාන්තෝෂයට හරි තමන් මොකදට අඳුම් කරගෙන අපෝපස්ථාන කරගෙන ඉන්නවා කියලා හිතමු. එතකොට මේ අපි අපෝපස්ථාන කරන තමන්ගේ අම්ම නම් මේ අම්මා හරියට ප්‍රඥාවෙන් කියන ප්‍රඥාවෙන් දුක විදර්ශනා අපතෙන් බලන්නට පුළුවන් දස්ස ප්‍රයෝගනන්නේ ඒ අන්නද අදබේට අන්න දයන්නේ මේක දහසක දස් මන්නේ මන්නේ අපේ පැත්තකින් ඉඳගෙන ඒ දහසක දස් මන්නේ මන්නේ කියලා ගන්නවා ඒ රූපය අයත් පුද්ගලයා සම්මුතිය සම්පතා කරන ඒ රූපය අයත් පුද්ගලයා නම් ඒ රූපය මම වගේ කියලා ගන්න ආත්ම වශයෙන් ගන්න ඒක බහක දෙයක් වශයෙන් කියලා ගන්න ඒ නිදර්ශනයට තියෙනවා අපි මේ සත්‍යයෙන් මුදගෙන ඒ රූප ගොඩාගෙනවා මමගේ මන්දේ කියලා අපේ මොන මොන මුලාම දෙකට අරගෙන මුදලන බලන්න ඕන සම්බන්ධ සම්බන්ධ අසුර කරන අයගේ සම්මත සංකේතයක් ගන්න බාධා කරනවා ඒකට මේ මුලින්ම තෝරන්නේ කල්පනා කරලා ඒකට තෝරගන්න එක මොකක්ද කොටසක්. ඒක තමයි කොතනද බලන බලන කොහොමද කියන්නේ ආදරයට කරන සත්‍ය කියන එක. ඔක්කොම සමාජය තුළ දකින්න ඕනේ. බන්ධක වශයෙන් ලැබෙන දේ වල මේක බන්ධක පොසත් වශයෙන් බන්ධක වශයෙන් ලැබෙන දේ ඒක දෙක බන්ධක. ඒවගේම ආර්ථික සංකල්පයේ නිදකී සංකල්පයේ නියස්තන දහක වශයෙන් දක්වන්නේ නේද? දෙවියන් ශක්තියේ මනෝරවයේ තියෙනවා. එතකොට දෙවියෙක් කියලා ගත්තත් තවර නමකින් අපට හඳුනන දෙවියෙක් ගත්තත් එතන රූපස්කන්ධය දහතකට සකස් වෙන්නේ තියෙන හැට මෙතන මේක තමයි උතුම් විශේෂත්වය. මොකද සූක්ෂම රූප ඕලාරික රූප සේක්ෂණ රූප වල කොටස් දෙකක් තියෙනවා මේක සූක්ෂම ප්‍රාපෝතිය වල දකින්න බැහැ නමුත් ඒ ඔක්කොම වීඩියෝ කෙනෙන් දැක්කම කොටස් ගන්නවා නම් දකින්න බැහැ දැක්කම කොටස් මාර්ගයෙන් දැක්කම කොටස් ඕනෑම මනුෂ්‍යයෙකුට දෙනක් දැක්කම කොටස් මේක මොන විශ්වයේ යම්තා සත්‍යපත්තාවෙන් සිදුවන මේ සෑම සත්‍යයකම සෑම සත්‍යපත්තාවකම بہت بڑا ہم کے ساتھ نہیں بجا سنا پر මේ රූපස්කන්ධය කියන්නේ නාම ස්කන්ධ ධාතුවකින් දකින්නේ පස්සේ අපි කියන්නේ මේ දැනට රූපස්කන්ධය ගැන කතා කරනකොට ඒ විදිහට පරිණත කරන දෙයක් එතකොට මේ අහකට තියෙන රූප ඔක්කොම ධාතුවකින් දකින්න නම් අපිට බෑ අවබෝධ කරගන්න බෑ දුන්නේ කියන්නේ දේ රූපයක් කියනවා දක්ම රූපයක් කියනවා දක්ම කොට රූපස්කන්ධය කියන මොකද දක්ම කියන අපට දැක්වෙනවා බෑ කොහොමද සැකේ කියන දැක්වෙනවා බෑ මේක ධාතුවකින් බහතුන බව බහතුන බව කියන සිදුවීම ඒ අවබෝධය භාවනා සමිත සමාධිය සුපතේ දක්ෂණය වන්නට ඕන. ඉතින් ඔබට ගැටීම් නිසා පහළ වෙන සත්‍යය මේකත් සමහරට අත්‍යවශ්‍යම සමහරට මේ කටපාඩම්වත් නෑ වැඩකට මේ කොල්ලෙන් මුතුවට මේක කියන වැඩකට තමයි පස්සේ දාපු දවසට තේරෙන්නේ. සම්මිතව භාවනාවේ ඉගෙන මට්ටමට දීකරනකොට මේ පිළිබඳව තියෙන අවධිය වෙනවා. ඒකත් ඇහැට තියෙන නෝකේ දැක්කාට පස්සේ ශක්තිය ඥානකට අපේ හිතනවා මම බලනවා මගේ ශක්තිය ඥානය මගේ සිත ආදී වශයෙන්. මේක සම්පූර්ණ හොඳ නාම ධාතු මාසිකයන් පමණයි. ඒ කියනවා ලෝකේ තියෙන ඒ දර්ශන වීම නිසා ඒ ඇහිහිත තනිය රූපයේ දැකීමට හේතු වෙන ආකාරය තමයි මේක වාස්තු වෙනවා. ඒ ආසන්න විස්නාවුන්ගේ මුකතරම ආකාරයේ එවමගේ සයලෙන් පාරමිතිය ආකාරයේ එවගේම මනසේ සුවාසීදී භාවයෙන් ඒක නිබඳ නිබඳ නිබඳ සංකල්ප බල කල්පනා කරලා තත්ත්වයකට මොකද ලාසිනු තත්ත්වයෙන් සාමික ඒකට බාහිර වශයෙන් පවස්නාව ආලෝකය මේ අදී විවිධ හේතුකේ ආයේ ඇහැට පෙනෙන රූපය දකින්නේදී පහළ වෙන සුඛාදී නිසා මේ හේතු සමුදායෙන් පහළ වෙන ඵල ධර්මයක් තමයි තත්ත්වනාලික මේ දෙකෙන් මම බලනවා මගේ තත්ත්වය මානසික මගේ සුඛ කියන අන්තිම කෙනෙක් වෙනවා නම් ඒක නරකයි මේක තමයි තේරෙනවා මේක මම නෙවෙයි මගේ මම බාහිර කරනකොට මම මගේ මේ සංස්කෘතිය පුද්ගලයේ ආත්මය එහෙමනම් සියලුම නිසා අපට පරදනවා ඒ හේතුන්ගේ මඩට පරදන්නේ මොනවද කියන කතියේ අතුලින් නැතිනම් අතුලින් නැතිනවා ඒක තමයි කියන කරත්තේ ඒක සත්‍ය දාන දක්වනවා කියන එක මේ ආකාරයෙන් සමන්ද තේරෙනවා මේක දහස් කොටසක් ඒක දක්වනවා කියන්නේ මොනවද දක්වනවා පමණක් මේ සඳහන් අපි කල්පනා කරන්නේ සත්‍ය විඥානයත් සම්පස්තය දුන්නා. ඒකත් සම්මුඛයෙන්ම බහතුවා. ඒ කියන්නේ සත්‍ය සංකල්පයන් තමයි අර හේතු සම්බන්ධව සාහසදත් බලන්න සත්‍ය සංකල්පය කියන එකක් දහතුවක්. දහස් වෙනසක් වෙන පිටන්න පුළුවන්. සත්‍ය සංකල්පය කියන නිසා දේවනාවක් තියෙනවා. ඒ සුඛ වේදනාව, දුක් වේදනාව, මනස වේදනාවක් ආදී වශයෙන් මේවාද සෝමනස් දහස් දෝමන සාධුවාද ආදී කියනකොට පස්සේ කියන්නේ තියෙන කාරණා. අපි මේ හැට සම්බන්ධ කරන කතා කරනකොට ජප්පේනාම දහතු වෙනකොට ඒවත් පරිදක්වන්න පස්සේ කියන්නේ ඒ අහත රූපේ දැකීම නිසා පහළ වෙන වේදනා ස්කන්ධයන් දැක්කාට පස්සේ මේ වේදනාව නම් වේදනා මන්දේ වේදනාව ආදී වශයෙන් ලෝක සත්‍ය අරගෙන බලනවා. මේ අක්කත් සමානයි අයත් සමානව දන්නේ ඒ වේදනාව කොහොමද හසුකරන්නේ වේදනා දහස් කොටස් වල බලනකොට සමන්ගේ වේදනාවන් දහස් කොටස් බාහිර ලෝකේ සංස්කන්ධ වේදනාවල දහස් කොටස් වශයෙන් ලැබෙන දුර. මේක රූපේ පිළිබඳ හඳුනා ගැනීමක් තියෙනවා. සංඥා. ඒකත් සමාන හඳුනාගත් එකක් නෙවෙයි සමාන දෙයක් නෙවෙයි. ඒකත් හේතුන් නිසා හදපත් ධර්මයක් සංඥා සම්බෝධි වේදනාව කියලා දෙනවා. එතකොට හේතුන් නිසා හදපත් ඵල ධර්මයන් නොකත් දහස් කොටස් කියලා අවබෝධ කරගන්නවා. ඊළඟට රූප සංඥා තුනන පස්සේ රූපේ පිළිබඳ සංකේතනා කියන්නේ විවිධාකාර සිතුවිලි කොහොමද ලක්ෂණයි කටයින් ආදී වශයෙන් අනිත්‍ය රූපය නාමය වශයෙන් නැත්නම් මේක ධාතු කොටසක් කියලා හරි සිදුවිලි ඒ සිතුවිලි ඔක්කොම ධාතු කොටස. මුතුසානක් නේදලා. අපි මේ අහන ධාතු කොටසක් රූප ධාතු කියන අතුතුවා. මේ සිතන්නේ තමයි මම නෙවෙයි. ඒ සිතන්නේ පහළවන්නේ ධාතු කොටසක් කියන අවබෝධය අපේ මුතු. අනුකසාරණය මේක ආයෙත් දැක්කොත් සර්ව සම්පූර්ණ ප්‍රේමකාරයකට පිටපත් ගන්න අනාත්ම ලක්ෂණය ගන්න දෙන්නට ආයෙත් තමක් නැතුව අන්තිම මුදුනටම අන්තිම පෙත්තටම ගිය අනාත්ම ලක්ෂණ දක්ෂණයක් ගන්න බලන්න පුළුවන්. එතකොට සෝතේ පිළිබඳ සංකේතයන් කරන්නේ රූපේ පිළිබඳ විස්තර කියන කෝණ විස්තර ඇතිවෙන්නට පුළුවන් රූපේ පිළිබඳ සංඥාවක් ඇතිවෙන්නට පුළුවන් නැත්නම් රූපේ පිළිබඳ නිශ්චයාවක් පොළොවට පරිවර්තනයක් ඇතිවෙන්නට පුළුවන් නැත්නම් රූපේ පිළිබඳ අනිත්‍ය දුක්ඛ අනාත්මවාදී වශයෙන් සුදුසු කුසල පාර්ශික දුක් සංස්කාර ගන්න ඇතිවෙන සංස්කාරවල දෙයක් ව්‍යාකාරයෙන් නැතිවෙන ඒ ඔක්කොම සහ සෝධා සෝධා සෝධා කියලා කියනවා එහෙම තේරුම් ගන්නේ සිතත් ධාතු කොටස. ඒකෝට මෙතන මොකක්ද ඇහැ අසුර කරගෙන මොන කියලා ගන්නට කියන්නේ ඔක්කොම සම්පූර්ණ කරන ධාතු කොටස් වාස්වාස් අනාත්ම ධර්ම රාශියක් සීතු ඵලෝසවා ධර්ම රාශියක්. මොනින්දියට කනට නාසයට දීත ශරීරයට මනසට අරගෙන හරියට බැලුවොත් තමයි අපිට ඕනෑම කෙනෙකුට බලනකොට මේ ආයතන හය නැත්නම් දහස් දහසක ක්‍රියාදාමයක් කර මෙතන බොහෝයක් නියමයේ දෙවන අවබෝධය ඇතිවෙන්නේ. මම දැක්කවසේ සම්පූර්ණ රූප දහස් දහස්ඥාන දහස් ඊළඟට කියන්න තියෙන්නේ හේත දහස් ශබ්ද දහස් හේත විඥාන දහස්. තමයි මේ කමෙන් අදහස් ගන්න බාහිර සංකල්ප නෙවෙයි කන ශබ්ද මුලින්ම වදිනා සම්පන්නේට පස්සෙන සංදේවය අපේ කනේ හා සම්බන්ධනා පද්ධතිය ආදී සියලුම දේවල් කනවතුන් අපි කලකම් මේකත් සම්කරණ ධාතු කොටසක් තමයි දකින්න ඕනේ. පස්සේ ආපෝ දුවේ වල මොනවාද කියලා ඒ මූලදායක මතන නිසා ඇතිවෙච්ච උපාදාය රූපය තියෙන සත්‍යසෝකත් සාධරෝපය. සබ්දේ මුල බබගේ ස්ථානයේ කම්පන ප්‍රතික්‍රියාවට තමයි සමත් වෙනවා. ඒ තමයි අපේ සෝක සාධරෝපය කියන්නේ. එතකොට මේ කොටස් ප්‍රසාරණයට ධාතු කොටස් ගන්න කායතෝතේ කියන අනිත් එක කොටස ඔක්කොම ධාතු කොටස් මේවා මම කියන එක මගේ කියන හිතන මම කන්නේ දැක්මට අපේ සිටින කොටසෙම බලපාන්නේ ඒ නිසා මේ කන අන්න ඇසුරෙන්වත් සාධාරණ කරගෙන යනවා නම් සංඥා විස්මාන කියන කලින් කියපු කරුණු තුනෙන් කවර තුනද නැත්නම් කොහොමද උපාදාන කරනවා මේක උපාදාන කරන ධර්මයක් නෙවෙයි මේක උපාදානයට බඳින්න උපාදානයේ මේක මේ උපාදාන කරන මගේ පුතේ මොනකමක් තියෙනවා කියලා ඒ මොනකම අවබෝධ අනුභව වෙලා මොනකම තේරුණා මේ උපාදානය අත්හරින්නට බලන්න එතකොට කන්න තියෙන ප්‍රබහතුවතේ ශබ්ද ශබ්ද ප්‍රබහතුවතේ දැන් මේක දහස් වසරක සම්බන්ධ මේවා බලන්න නැති වෙන ඉතින් ඒකට ඒ අපෝතෝ බෝවායේ තියෙන දහස්වත බලන්න මොකද කියන්නේ බලන්න ඒකල තියෙන කෝටේ අද මේකට සුදුසු දෙන්නේ වාස්ලන්න දෙන්න කියලා කිසිම සායනයක් කරනවා. ඒකට දාතු ඊළඟට සම්බන්ධ දහස්. සම්බන්ධ දහස් මාත්‍රයක්. මේ සබ්බේ කියනක හැටියෙම පතනාපෝ තෝරවල් කියන මූල ධාතු හතර නිසා දුක උපාදාන රූපයක් වශයෙන්. ඒ කියන්නේ මූල ධාතුත් ඒකට දෙකිනේ සම්බේ කියන්නේ පුළුවන්. ඒ මූල ධාතු අතර ආකාශ ධාතු කියන්නේ ආකාශ ධාතු කියන්නේ වායු ධාතු සමන් කියන නිසා සබ්බේ කියන්නේ පුළුවන්. මූල ආකාරයෙන් සබ්බේ කියන්නේ පානේ කියන්නේ සබ්බේ කියන්නේ අර මූල ධාතු හතර නිසා දුක උපාදාන රූපයක් වශයෙන්. මේක හොඳට තේරුම් ගන්න තේරුම් අරගත්තාට පස්සේ අපි ප්‍රාණ ශ්‍රාවණ සම්පයන්න මේක ධාතු මාත්‍රයක් කියන මොන දේනක ඒ නිවිය තේනවා අපි ඒවට ආශ්‍රය කරන්නේ කවර සම්බේතක අපි ඒවට දැක්කේ කවර සම්බේතක අපි කවර සම්බේතක උපාදාන කරන්නේ සාධාරණ කරන්නේ මේකෙන් යන සම්බතේ දෙකක් කරගන්න. ඒ වෙනම සම්බතේ අනිත්‍යයක් දැනීමක් ගන්න අවස්ථාවක් වාග්යයෙන් කවරදයක් කරගන්න. මේ ස්වයං සම්බුදාමයේ සම්බේ කියන එක ධාතු මාත්‍රයක් ඒකෙන් දෙන්නේ ඒ නේදයන් ධර්මයක් කියලා දන්නේ කොහොමද? මේ මොහොතේ මේ තියෙන්නේ නැති නැති වෙනවා සම්බේ කොහොමද? ඒක කොච්චර බලන්න කියලා ඒ ශබ්දය අපි උපාදාන කරලා කියලා තියෙන එක නැති වෙන එක නතර කරන්නේ නැහැ. තියෙන එක නැති නැති වෙන තේරෙන්නේ. ඒක නිසා අපි මේ ධර්ම කෝපකට ගලනවා ධර්ම කෝපකට සම්බන්ධ කරනවා. ඒ මේ උපකට වචන අහන්න පුළුවන්. නැත්නම් මේ පොතේ දෙවි කෙනෙක් අවහසන් දෙක තියෙන ශුන්‍යතාවක් සත්‍යපුරණ මේක කියන්නේ සංගීතය සමහරක් සත්‍යපුරණ නැත්නම් තමන් ආදරය කරන අයද කතා බහම සතුට වෙනවා. මේක පොඩි සතුට වන්නට පුළුවන් ඒ හැම අවස්ථාවෙදීම බොහෝම රෝග ශාගත සුදුලිය කියන්නේ ඒක අවශ්‍ය ශාගත සුදුලිය කියන්නේ මේක සම්බේ කියනක දහක මාංශයක් කියන සංගීතය තියෙනවා නම් අපි ඒක අපිට තමයි බලන්නේ අපිට කියන්නේ අපේ කෙනෙක් ජීවිතයට බලස් කරනවා අපිට කිසිසේත්ම අදාළ නොවන කියන අපිට අපිට කිසිසේත්ම නිසුදුසු ආකාරව යම් කිසි කෙනෙක් යම් කිසි කෙනෙක් පාවිච්චි කරනවා කියන එක අපිට අදාළ නෑ නමුත් අපි අපි අපි අපේ ප්‍රයත්න කරලා තියෙනවා ඒ දෝෂාරෝපණය නිසා වියෝපණය නිසා මේ දෙවන්න පුළුවන්. මේ ඔක්කොම මේ පුද්ගලයාගේ පදවියාසෝ කෝදේ වගේ මූලධාතු හතර තුනේ ආයෝක ශාසන තෝරනාවේ මොකක්ද කියන්නේ ඒක තමයි සාධ්‍ය දෙතුනන් ගමන් කරන ඒවා නිමුදවුණු කල්ලි වැඩි කරන කාරණා දෙකෙන් බඳ උදාස්තබාරේ නිමුදින තමයි මේ අපිට කරන සාධ්‍ය කියන්නේ දැන් මේ සමහරුන් කතා කරන බැරි නම් උපේක්ෂණයක් කරනවා මේ විදිහට කරනවා ඒක කරලා ඊට පස්සේ ඉතින් කතා කරන්න ඕනේ නේද අතුල් බහන්න. ඒක තමයි කතා කරන්නේ. නැත්නම් යාර කතා කරන්නේ. ඒ ලොකුට ඕනෙ දෙයක් නෙමෙයි. ඒක නේද අද නම් කරන්නේ. එතකොට මේකේ තරුණ ගන්න අපි යම් දෙයක් කතා කරනවා නම් මෙතනම රෝධහතු උදබලනම කියන්නේ දඬුවම රෝධහතු කියන්නේ රෝධහතු කියන්නේ ඒක තමයි වදිනවා මොකද අපි කරනවා හදාස්සලා ඒක වදිනවා ඒ වගේම මේ වැඩි ශබ්ද අපේ සුගතන කෝලයේ මේ ශබ්ද හතරම කරන දෙයක්. ඒකත් මේ ශබ්ද අපිට ඇහෙනවා. ඒකට ශබ්දයේ සමිතක ධාතු මාත්‍රයක් ඇති වෙනවා ප්‍රයත්න නැතුනක් ක්‍රියාත්මක ආකාරයක් අද හොඳ ලක්ෂණ තුනකට පොච්චර ආකාරයක් තේරුම් ගන්න ඕනේ කොච්චර ගැටුමක් ඇති වෙන ශබ්දයක් වලින් ඒ ශබ්ද නැතිනවා එතන අපිට හම්බුනේ නින්දා ආපාස කරනවා මේක ශබ්ද මාත්‍රය ධාතු මාත්‍රය ධාතු මාත්‍රය මේක තමයි මන්නේ සත්‍ය කියන එක හිතනවා අපිට මන්නේ ගැටුමක් ඇති වෙනවා මේක පවත් හම්බුනේ ශෝක විඤ්ඤාණ ධාතු ගැන කතා කරනවා. කනද ශබ්ද වේදනාට පස්සේ ශෝක විඤ්ඤාණය පහළ වෙනවා මේ අදහමකට දන්නවා දන්න කාරණා දන්නා නිසා. එතකොට මේ ශෝක විඤ්ඤාණය අතුරාන පස්සේ බොහෝ දෙනෙක් කියනවා මම අහනවා. මගේ තමයි මේ අතීතයේ සිට අතීතයේ අතීතයේ පහළ වෙන දැනීම ඒ සිට මම මගේ මම අහන්නේ මේ විදිහට වැඩි දෙයක් පිළිබඳව හිතලා හදන්න. ඒක නිසා තමයි මම අනිත් සම්බන්ධ කරන්න ඕන වෙන ප්‍රශ්න ඒ සංගමයේ සම්පූර්ණ වීම තුළින් මුළු ජීවිතයේ සෛලයේ ඒකේ තියෙන දැනීමක් වගේ කලණයක් ආදියක් තිබෙන ඒ කලණය තමයි දැනීම බවට පරිවර්තනය වෙන්නේ. මේවා නිවැරදි වචන නොවන්නට පුළුවන් අද සායෝගයෙන් ගන්න අපට තේරෙනාකාරී කියන්නේ. එතකොට ඒ කියන්නේ සාධාරණ විද්‍යාත්මක වචන ඒවා නොවන්නට පුළුවන්. ඒකත් අතිගන්න සායෝගයෙන් කියන දෙයක්. එතකොට ඒ විදිහට ඒ ශබ්දයේ ඇතිවීමට හේතු කොටස් ඒ ශබ්දයේ දැනගැනීමේ විශ්වාසෝපඥාන ඇතිවීමට හේතු ටිකක් තියෙනවා. හේතුන්ගේ ඵලඥාත් වශයෙන් ශෝතයෙන්ම පහළයි. ඒක මනෝදිත්තමා කියලා මනෝහමනා කියන අන්තිමට කියනවා මේක මනාවක්. එතන කියන්නේ අත්‍යවශ්‍යම ශෝත විඥාන ධාතුවක්. හේතුන් සහ එකක් කරලා එතකොට සම්බන්ධ යම් කිසි දෙයක් බන්නවා හරි ගුණ කියනවා හරි කවදාවත් හරි කියනවා කියන එක එහෙම කියනකොට සම්බන්ධව සම්මත ශබ්ද කරන්න ලැබෙන තුනේ සම්බන්ධයට අසුනවා අසුනේ ක්‍රියාකාරණය කියන්නේ අරමුණ සම්මුතිය ආකාරයට රූප සංස්කාරයක් වත්තුන මේ හේතු නිසා තමයි පළදාන යන නාම ධර්මයක් නියම පංචාත්මන්තයක් මේක මම නෙවෙයි මගේ දෙවියන් ආත්මය කියන්නේ මේක හේතුන් කාටවත් ඔබ ඒකාන්ත පළඳන්නේ නැහැ කියලා අවබෝධය තියෙනවා කවදාවත් කවදාවත් කියවත් නැහැ කිසිම ආකාරයකින් මේකට බලපාන්නේ නැහැ බලපාන්නේ කොහොමද කියන්නේ මොනවා අපි උපාදාන කරනවා මේ මනේ මගේ අරිනවා මොකක් කරනවා මොකටද කරන්නේ ඒ නිසා තමයි කොහොම වරවල් දෙකේ දෙකේ යෝන කවසේලාද විදේශන නින්දා අපහසුතාවය අමරකල් මරදම මේ යෝන තිබුණා ඒ නිසා මේ හරියට තේරුම් ගන්න සෝත විඥානය කියන්නේ මොනවද සෝත විඥානය කියන්නේ ධාතු මාත්‍රය. සෝත විඥානයේ පහළ වෙන කොටම සෝත සංපස්සේ තමයි සද්ධාත කොටස. ඒක සංකප්ප වෙනාට පස්සේ ඒක සංකප්පද වේදනාවක් තියෙනවා. ඒ අතරේ මොකද්ද සමා සංඥාවෙන් බඳුනගෙන සම්පූර්ණ ඒක ධර්මයක් ඒ සංඥාවට අනුකූල. මේක මොකක්ද? පොලිසබ්ද නිරබ්ද නිරබ්ද කියන දුකම ඒක තමයි ඒකට ප්‍රේරණාවක් තියෙනවා. ඒකත් දෙන සාධනයක් කරන එක නරකයි නරකයි කියන දෙයක් දුක් වෙනවා. උදාහරණයක් වශයෙන් තමයි ඉතාලි කරන ගායකයෙක් ගායකයෙක් තුන්වක් තියෙනවා. ඒක සමන්ත කුමකට වන්නේ ඒ සාර්ථකතාව අත්ම කරන කිසි කෙනෙකුට දැනටමත් පුද්ගලයෙකුට තමයි. ඒ පුද්ගලයාට ඒ සත්‍ය හැදෙන්න තේරෙන සුතමේතනාවක් නේ දැනට කරන්නේ. උපායකින තමයි දුක් වෙනවා. මේ සද්දේ තෝන්නේ වේදනා මොනදුනේ සමානයේ සිටේ කියන අර බලන දෘෂ්ටිකෝණය. එතකොට නිදිමත ඇති වේදනාව සුඛෝ දුක්ඛෝ මදහත් වේදනාව පොදු දහතුනක් සමානයි සමානයි වේදනාවක් නෙවෙයි. අර දුකේ නිසා පහළ වෙච්ච වේදනාවක් මාත්‍රයි. එනි දාතමනක් මේක තේරුම් ගන්න. ඊට පස්සේ සම්බ්දේ අසහඳුනාගත්තා සම්බ්දේ පිළිබඳ විස්තරයක් වෙන්න පුළුවන්, උදාහරණයක් වෙන්න පුළුවන් සම්බ්දේ පිළිබඳ නිදි සිටින කරවන්නට. දැන් දාසමනක් මේක තේරෙනවා. ඊට පස්සේ සබ්දේ අපි හඳුනාගත්තා සබ්දේ පිළිබඳ විස්තර කරන්න පුළුවන්, විචාරන්න පුළුවන් සබ්දේ පිළිබඳ නිද සිටින පහයන් පුළුවන්, සබ්දේ පිළිබඳ සංහවනාදී තියෙන මේ දේවල් අපි සබ්දේ අතුරු කරනවා. සෑම දෙයක්ම දහස්කෝ බද සංසප්තේ මනෝමය මනෝමය සුද්ධාතිය. මේ අධ්‍යාත්මික මනෝමය මනෝමය අවබෝධ කරන අවබෝධය පවා සුද්ධ දහස මාත්‍රයක් පමණයි. සමන්ගේ ප්‍රඥාවත් ධාතු මාත්‍රයක්. උත්තරයි සමන්ගේ අවබෝධයෙන් ධාතු මාත්‍රයක්. සමාධියේ සිටින ධාතු සිටින ධාතු මාත්‍රයක්. මොනවාද? මේ කන අසෝකෝණය යම්සා දේවල් ලැබෙනවා නම් කන පරිවර්තය ඒනා සම්බන්ධ සමාන නෝන්දන්. මේ එකක් සත්‍යමය සම්බන්ධය කියලා ගන්නට බෑ බුද්ධහතු කොටස් කියලා දක්වන්නට පුළුවන්. මේක හරියට දක්වනවා. ඒ විදිහට අහත් කරීද දැක්කේ දෙවියන් කන සබ්බේසසෝතෝඥාන නිදන්නාට තත්ත්වයක් මේ විදිහට කියනවා නම් ඉන්ද්‍රියන්ට මේක ඒ අනුස්ථානෙන් විතරම පුළුවන් සත්‍ය දෙන්න ඕන නෝසේ දඹස්තුන්දෝ ධනනේ විඥාන ජීව රස විඥාන කය ඒ වගේම පොත්සන්ද කාය විඥාන අනිත් එක මනුෂ්‍ය ධර්ම ධර්ම නමෝවිම මේක කොහොමද දහස් කොටසක් කියලා බලන්න පුළුවන් ඒ මානසිකව කොහොමද තමන්ගේ මැදට බැලුවා බාහිර ලෝකේ කවර සත්‍යයක් ගැන දුක බලනවා මේ කියකෝ මේකට අපි ආයතන කියලා වචනේ කතා කරොත්ම දස්ස සම්පස්ස ආයතන, ශෝක සම්පස්ස ආයතන, ධම්ම සම්පස්ස ආයතන, නිවා සම්පස්ස ආයතන, කාය සම්පස්ස ආයතන, මනෝ සම්පස්ස ආයතන කියන ආයතන හතර මෙතන වෙන්නේ මොනවද කියන්නේ සම්මතන බලු බලු දෙකක්. ඒකමකටේ පුදුරේ නැසමතන සංකල්ප මොහොතක් වශයෙන් දැක්වෙන්නේ. ඒ මොනවාද අපි කලිසුවල දැක්කා පොඩක් දැක්කා කොටයි දැන් කවර ස්පර්ශයක් තව ධාතු කොටස. ආයතන ජී ප්‍රාණය කියන කෙනෙක්ගේ ස්පර්ශතාව ඒ ස්පර්ශයෙන් නේද ධාතු කොටස සංකල්පනට. පස්සේ බුද්ධවචන දකින්න බෑ. අනාවෝදයක් තියෙනවා. ඒ මොනවාද සම්බන්ධයෙන් ස්වයං මාපරමතුන. සෑම ධර්ම ධාතු කොටස. මේ විදිහට හරියට තේරුම් ගන්න මේ ටිකක් විස්තර කියන අවශ්‍ය දෙයක් කියලා මම හිතන්නේ ඒ නිසා අපි ඒ තුනම කතාව දෙන්න අවශ්‍යයි. ඊළඟට සමන්දහත කොටසක් තියෙනවා පඩින් දාපුවා පොදාත කෝබෝ දාපුවා යෝදාසු ආස්වාසන් දාසු විඤ්ඤාණ දාසු. අර මේකට තමයි වෙනස් ආකාරයකින් යන්නේ කියන්නේ. ඒ තමන්ගේ ඇහැ කන නාසය දිව ශරීරයේ තියෙන කොටස් පහම අපි පතරේ දාස වාපෝ දාස තේජෝ දාස වායෝ දාස ආකාශ දාස කියන එක කතා කරනවා. එතකොට රූප ශබ්ද ගන්ධ රස පොත්පත් කියනවා ඔක්කොම දී පතරේ වාපෝ තේජෝ වායෝ ආකාශ කියන දාස කොටස් තමයි කතා කරන්නේ. මේ සත්‍යයේ සෝතේඥාන මනෝඥාන මනෝඥාන මූලාවල කායින මනෝඥාන කියන ඒ දාස කොටස් තමයි අපි කියන්නේ දෙන්නේ නාමෝ දාස කියලා කතා කරනවා. ඒක අවුරුද්දේට අනේ රූපයේ හේතුකාරණ සත්‍යඥාන ආදී වශයෙන් දැක්වෙන අත්‍යවශ්‍ය දහාකාකාරයෙන් භාගය වේද කරගන්න උත්සාහ කරනවා. මෙතන මේ කියන ආකාරයෙන් පඩේයාතෝ දෝ ආයෝ ආකාශ සවිඥාන භාගය. මෙතන විඥානයෙන් කියන්නේ විඥාන මාත්‍ය ප්‍රමණක් නෙවෙයි. එතන වේදනාව, සංඥාව, සංඛාර, විඥාන කියන කොටස් හතරම මේක සංකල්ප කරලා ඒක නිසා ඒ කියන ප්‍රමාණික වශයෙන් දකින්න අවබෝධ කරගන්න මේ පිළිබඳ කලින් විස්තර කරන්න දැනෙන්නේ කොහොමද කියලා. ඊළඟට කියනවා සෝමනස්සදාස දෝමනස්සදාස දෙක. ඊළඟට දෙස්සදාස දෝමනස්සදාස උපකාදාස අවිද්‍යාදාස කොටස් හයක් තියෙනවා. ඒ කියන්නේ වේදනාව කොටස් පහකට බෙදුවා කියලා ඒක වේදනාව. සුඛ දුක්ඛ උපේක්ෂා කියලා අපි කලින් තුන් ආකාරයකට බෙදන්නේ ඒක කියලා දීලා තියෙනවා. ඒ බහුදා බහුවේදනාර වේදනා විදේශා කාණ්ඩයෙන් කරගන්නේ මේ ආකාරයෙන් කරලා තියෙන ආකාරය කියලා තියෙනවා. මේ පහ උදාහරණ කියලා දීලා තියෙනවා. මොකද්ද سچن سوند سنجو دیوج پورا پورا کرتے اتر بہت سو روپئے سے چند مندر کی ساتھ ساتھ پہلے ඒක ජීවිතික සතුටක් වෙන්නට පුළුවන් නෙක්කල් සතුටක් සතුටක් වෙන්නට පුළුවන් ඒ අතර සම්මත මේ තේරුම් ගන්න පුළුවන් ඒ කියන්නේ එහෙම තේරුම් කරන් කරලා අනිත් පිළිස්සක් දහලා කියන දලු සුවන කියන්නේ අපේ පිළිස් පස්ස ඒ අරමුණ දැකලා ලෞකික වශයෙන් ඇති වෙනවන ගැඹුරු සුඛයක් ප්‍රමුණක් ආරෝපපත් වෙන ජීවිතික කියලා. ඒ කියන්නේ බබක් වෙනවන ඒ රටේ එකක් ජීවිතික ප්‍රමුණක් කියලා. එතකොට මේ ලෞකික වශයෙන් සාමිකයෙන්ද සාමික සුඛයක් ලැබෙනවා. නැත්නම් නිර්වාණික සුඛ. නිර්වාණික කියන්නේ බන්නේ ධ්‍යානයෙන් සම්බන්ධ නිර්වාණික සුඛය. ඵල සම්බන්ධව සම්බන්ධ වෙනවා. නිර්වාණික සුඛයක් ලැබෙනවා. ඒ නිසුකේ ප්‍රසමෝදයට යනවා නම් දුකන්නේ සෝන්ත මේක සීතල සෝක දෙයි. මේ හැම පස්තරම තියෙන සෝන්තෝ කියන්නේ ශ්‍රමණ සදාතියක්. සම්මත කරලා සාපලතිය. මෙන්න මේ දක්වත් අපේ අද නියම විශේෂ මානසික කරගන්නේ මෙන්න සුදේශන වල සීතුනකට කරන්නේ. ඒකත් සාපලතිය ඒක නන්දහත් බව. මේ ඇතිවෙන කොට මොකද කොටස් තමයි ඒ කායම දෙන්නේ සුඛ වෙන මේකත් සුඛ වෙන සුඛ තාවක් තමයි. කයට දෙන දුක තවදන්න හිතට දෙන දුක තවදන්න ඒක තමයි හතරක් ඒකේ ඉස්සර කොටනක් එක ඒක තමයි කොටස් මේ ශ්‍රේණිය සාධන බහාත වශයෙන් දකින්නට පුළුවන් ඒ තමයි සුඛවේදනාවක් කියනවා කියන්නේ ඒ සුඛවේදනාවක් කියන්නේ මගේ සුඛවේදනාව මගේ මම මේක කරන්නේ ඒ තුන් නිසා හතරක් පරිපාලනය අපි මේක කාමික වශයෙන්, දෛනික වශයෙන් කතා කරනකොට ඒක හරියට කියලා මේ සමහර විට දෝෂෝත්තර පැත්තෙන් කතා කරනවා කියන්නේ ඒ ගුණාන මාර්ග පැත්තෙන් කතා කරනකොට ඒක දුර බලන්න නෙමෙයි. ඒ නිසා අපි ගුණාංග සම්බන්ධයෙන් කියනවා සුඛයතුන් නැත්නම් ඒක දහස් සුඛ සත්‍යය වුණා මොහොතේ අද්දකමක අද්දකමක පරිසම්මතට මේ සම්මාන දෙනවා. ඒ සමාධි අවස්ථාවේ තියෙන මේ මනිස්මාන රසවත් උපදෙස් තියෙන කෙනෙක් වේදනාවක් සම්මුතව නිරාම සෝමනස් මේ සෝමනස් ධර්මයේ දනම දහා තුපස්සක් වඩා මනමිනි මනමිනි සත්‍ය සුද්ධයේ ඒ ඇතිනම් තේරුණා නැතිනම් අනාත්මයි ඒකත්වයේ තේරුම් ගත යුතුයි. මේ විදිහට සංවේදනාවක් ඉන්නත් ඒ හැම එකක්ම දහස් වූ කොටසක් වෙනවා. ඊළඟට අවිද්‍යාව. මේ කොටස් පහට මේ අවිද්‍යාව කියන කාරණාව කවර සූත්‍රයක් කියලා බුදුහාමුදුරුවෝ අපට කළාද කියන කාරණාව මට පැහැදිලිව තේරුම් ගන්න බැහැ. ඒ කියන්නේ සුඛ දාතු කියන්නේ සදාව දුක්ඛ දාතු දෝමන සදා සුඛ දාතු කියලා. මේක අවිද්‍යා දාතු කියන එක ප්‍රතිපදාවක්. ඇයි මේ කොටදේ කියනකොට ඉතාලම පැහැදිලිව මට තේරෙන්නේ මම සමහර විට මේ වේදනාව වැරදි ආකාරයෙන් අරගෙන මොන්නේ කියලා පාන මොන්නේ කියලා ඉතාලම වේදනාවට අනිලා බැඳිලා වේදනාව උපාදාන කරගෙන සංසාරයෙන් දිගින් දිගට පිටපිට මෙරිණු යන්නේ අවිද්‍යාව නිසා. විද්‍යාව නැත්නම් මේ වේදනාව බහකවශයෙන් දකිනවා නම් විද්‍යාව ඉන්න බෑ. ඒක නිසා මෙතන විද්‍යාව එකතු කළා මේකත් මම අත්ේ අත්ේ සම්මානයට එකතු කළා කියන කර්මකාරයකට ගන්නවා. නමුත් මේ මානසික බහක මිශ්‍රණ පරිපාලනය එකතු කළා ජීවිතේ. එතකොට මේ අනිත්‍යව කියන්නේ මොකක්ද? ඇත්ත අපිට කියන්නේ ඒ කියන්නේ චක්කු ධාතු රූප ධාතු පස්සේ ඥාන ධාතු ආදී කොටස් ධාතු වශයෙන් මෙතෙක්ල් දැක්කේ නැති අවිද්‍යාව. පතේ ආපෝතෝ ජෝවාය ආකාශකමේ රූපස්කන්ධ සමන්දාරි බාහකාරීව ධාතු වශයෙන් දැක්කේ නැති නාමස්කන්ධ ධාතු වශයෙන් දැක්කේ නැති ඥාන ධාතු ධාතු වශයෙන් දැක්කේ නැති අවිද්‍යාව. ඒ වගේම දැන් තමන් මුදුනේ සෝමනස්ස වේදනාව, සාන්තේ වේදනාව, ඒ වගේම දෝමනස්ස වේදනාව, සාන්ත නිරාමස ඒ වගේම දුක් වේදනා, දෝමනස් වේදනා. සෝතනෝනේ සෝමනස්සේ හතරෙන් සතරයි දෙකයි දෝමනස්සේ මේ හතරම ඉතිපා ඒ කොමම නෝදමන ගමන්ගේ නෝදමන මම තමයි නෝදමන අද්දකින් කියන අනිත්‍යම ඒ දැරිය අවබෝධයක් තියෙනවා නම් ඒ අවබෝධය කියන්නේ සංඥාන පැතන තියෙන සංඥා. අවිද්‍යාව තමයි තමයි මේ දුකක් හොයන්නේ කොහොමද දුක සමුදය හොයන්නේ. මේ සංදේශනාවට වීම නිසා ආස්වාදනය නිසා මේක විශේෂයෙන්ම කාම වේදනා ධර්ම නිසා නේද මේ සංසාරේ ඉපදෙන ජීවිතය මේක දුක්ඛ සමුදය සත්‍ය කියලා දන්නේ. මේ තමයි දුක්ඛ සමුදය සත්‍යයේ එකතු කරගන්න එතනින් තමයි දුකට තියෙන පස්වෙනි යන්නේ කියන කාරණාව දන්නේ. ඒක දැනගන්න නිසා දුක් සුඛ වේදනාව දුක් වේදනාව යනවා මේ තමයි. සම්පූර්ණ වේදනාව සුඛ වේදනාවල් ගැන උපාදාන කරන කටයුතු කරනකොට ධර්මයක් අරගෙන ඒක නිකන් නිකන් නෙවෙයි ධර්මයක් හරියට සාධාරණීකරණය කරනවා. ඒ දුක් වේදනාවත් අල්ලගෙන බලන්නේ අපිට කොහොමද දෝෂාරෝපණය කළා මේ අතුරුකාරයෙන් සමන්ගේ දුක් වේදනාව කියන්නේ මේ දුක් වේදනාව පාදාන කරන මේ කායික මානසික මානසික ක්‍රියාකෝල අපසර වස්තුවේ සංසාරේ දුක ගාන සංසාරේ දුක්යත්තන අතුරුකාර සත්‍ය ලෝකේ නම් තමයි. මේ ශ්‍රවණ අවස්ථාවකදී අවිද්‍යාව ක්‍රියාත්මක වෙනවා. ඒක නිසා දුක දන්නේ නැහැ දුක සමුදය දන්නේ නැහැ දුක නිරෝධය දන්නේ නැහැ දුක වේදනාවේ ප්‍රතිපදාව දන්නේ නැහැ ඔක්කොම අවිද්‍යාවට කරපස්සයි අවිද්‍යාව කියනකොට උදාස් කටයුත්තර කරන මේක දෙකක් විතර කියන්නේ එතකොට මේ අවිද්‍යාව කියන්නේ සබ්බාසෝපදේශ මේකම දෙයක් කියනවා මේ මන්නේ මන්නේ කියන්නේ ඒකත් තමයි දන්නේ ඉස්සෙල්ලාම මේක තමයි අපි බාහිර අවිද්‍යාව ගැන දහස් කොටසක් කියලා දැක්කේ ඒක දැක්ක ප්‍රශ්නයි. ප්‍රඥාවක් තමයි කොටස. අවිද්‍යාව කියනකොට ප්‍රඥාවක් උදේ ගන්න ඕනේ කියලා. ප්‍රඥාවක් තමයි කොටස. මේ විදිහට මේ භාගය වශයෙන්ම දකින්න ප්‍රයෝජනවත් අවස්ථාවක් ගන්න ඕනේ. දැන් අපි කර්ම මාර්ගය කොටස් තුනක් කරලා පස්සට කොටස් තුනක් කියන්නේ. මෙක්ඛම්ම ධාතු අඤ්ඤාපා ධාතු අවේසා ධාතු ඊළඟට මේවා සමන්ගේ නිවි උද්දන් දහවක කොටස් කියලා දකින්න. අපි ඒක තමයි සමන්ත විරුද්ධව කටයුතු කරනවා. نہیں ہوگی سمجھنا چاہوں گا ویاپار අපි ලොක්කම බාහුවෙන් ලොක්කම සුදුසුකම් සංසාරයෙන් බලයෙන් මොහොතෙන් දෙකෝනේ මේක මහා දුක්ඛ සමුදය ආදී වශයෙන් නැස්සන්න සුඛය. මේ වද්ධාතු ඉතින් සියලු සත්‍යෝ පත්‍යත්තාසෝ පත්‍යත්තාසෝ මනසීතිය කරන අභ්‍යාපාද සිදුවන අභ්‍යාව නලබ්බකසෝ අභ්‍යාපාදාතු නැත්නම් මේ ලෝකට පස්සට දෙවියන් දුක්ඛාන දුක්ඛාන දුක්ඛාන සේම සම්පූර්ණේ සාමනාවක පසතෝ අනුන්සා දහස ඒකත් දහස පොතසක් මේක මොනවා කියන්නේ දහස් වශයෙන් අවබෝධ කරගන්න මම මේ මගේ නේ ඒවා දකින්නේ දහස් මේකට මම අතුරු කොටස් හතරක් වගේ කරලා කාම ධාතු, වායු ධාතු, අරූප ධාතු කියලා. ඒ කාම ලෝකයන් අතරින් තියෙන දිව්‍ය ලෝකයන්, ධර්ම ලෝකයේ පිටසන් ලෝකයන්, ලෝක හතරම ඉදිරියට. එතකොට මේවා කොහොම කාම ලෝකෝ රූප ලෝක ධාතුවක් තියෙනවා ඒ රූප ලෝක. අරූප ලෝක හතරක් තියෙනවා අරූප ලෝක. මේ සම්පූර්ණ යම් කිසි සත්‍යයක් නාමයක් පාස්තියි. ලෝකයේ සිට මුලින්ම මනසේ සංකප්පය ආදිය රූපේ ලෝකේන රූපාන්තර බක්නම් එනම් අනුපාතන කියන අනුපාත සත්‍යය. මුල්වාදී උපදීමට හේතු වන කර්ම ශක්තිය. මේ සාම ලෝකයේ රූප ලෝකයේ අරූප ලෝකයේ උපදීමට හේතු වන කර්ම ශක්තිය. ඒවා ඒ ඒ ලෝකවලම විපාක සත්‍යය. සාම ලෝකේ විපාක දෙනවා රූප ලෝකේ විපාක දෙනවා රූප ලෝකේ විපාක සත්‍යය කරනවා. ඒකට සම්පූර්ණ ඒක කොහොමද පාදකත්වය. ඒක කාම ලෝකයේ කාම ලෝකයේ සත්‍යයන් කාම ලෝකයේ සත්‍යයන් උපදීම කියන කර්ම ඒකන් නිසා බලන පරිඥාදාන ආදී සියල්ල. මේ ආකාරයෙන් රූප ලෝකයේ රූප ලෝකයේ සංසර දහසෝ කොටස් වශයෙන් බලනවා. මහා ධර්මයේ දත්ත ධාතු, මාර්ගය දත්ත ධාතු, නැත්නම් මහා සුද්ධාවාසේ කියන මහා මෙතන අනාගාමී පිළිච්චකම ධර්ම දත්ත ධාතු, මේ විදිහට ඒ පහළවීම ගන්නහත් ඥානික ප්‍රබෝධන රූපාවත ඥානයේ ප්‍රබෝධන දේව ධාතු, නැත්නම් රූපාවත ඥාන ප්‍රදානම කරන්නේ රූපාවත ඥානස්ස මේ විදිහට ලංකා කුසලෝ අකුසල කම්ම කියන්නේ කාම ලෝකයේ අකුසල කර්මයක් තියෙනවා. ඒ පරිබෝධය ඒ අකුසල කර්මය කුසල කර්මය සෑහෙන කර්ම. ඒ අකුසල කර්ම කුසල කර්ම තුනේ අපේ භූපාක සත්‍යය කියන්නේ කර්ම. ඊමණ නිසා පහළෝ කාම ලෝක රූපේ පරිපූර්ණ පොළොව පරිණු සූදෝම සත්‍යපත්තා කරන්නේ. මේක කියවන්නේ මේ ලෝක කාම ලෝක රූපේ පරිපූර්ණ මේ ශ්‍රේණිය සම්බන්ධ දහතු දහතුයක් නෙවෙයි මුළු විශ්වයේම සමිතර දහතු නමින් දෙවියන් කියන දහතු කියලා ගන්නට දෙයක් නේ ඉන්නත් දන්නේ කියන්නේ මේකත් අවබෝධ කරගන්න මේක පස්සේ කියන්නේ සම්මුඛත ධාතු වශයෙන් මුක්ත ධාතු සම් අසංගත ධාතු කියන්නේ නිර්වාණ නිර්වාණය ධාතු කොටස නිර්වාණය තමා කියන නිර්වාණය හැද ලෝකේ කියන අන්න දෙයක්ම සංස්කෘත ධාතු එතකොට සම්මා නිර්වාණයට සම්මාදිනානම් පරිසමාතේ සම්මාදිනාව පරිසමා කුලම සුඛේ පවදාහයෙන් දකින්නදී කියන කලින් දැනෙන්න පුළුවන් වෙන්නේ ඒ අපිට හිතට ආරම්භ වන නිර්වාණය පවදාහසෝ මාත්‍රා වශයෙන් දකින්න සංකප්ප දහසක් වශයෙන් සංස්කෘතික නීති දෙකේ ආත්ම වශයෙන් පවතින දෙයක් නෙවෙයි සදාකාලික මනෝවිද්‍යාවට ඊමේගවන් ධාතු කිසිලක් නැති භාවයේ පමණයි ඒ කිසිලක්ම භාවය තුළ මේවාන්නේ කොහොමද ඒකෙන් හදනා සූත්‍රම පුරාණ පාඩක සම්පූර්ණ කරනවා කියන්නේ ඒක තමයි සදාකාලික වශයෙන් කියනවානේ කියන්නේ කියන අවස්ථාවක් පිටත් ඒ නිසා කියන්නේ පරිසම්මාන ඥාන ඒවා තමයි මේ සම්ප්‍රදායෙන් පිටස්නේ කියන්නේ ඒ මනසේ මේ ධාතු සත්‍යයේ පුද්ගලයන් එතකොට මේ සංකත ධාතු අසංකත ධාතු කියන එක හරියට වැටෙනවා මේ මුළු දේශයේ මොන ධර්මයක්ද ධාතු වශයෙන් බෙදන්නද සෑම දෙයක්ම ධාතු ධාතු ධාතු මුළු දේශයේම සනාතනයි මේ මුළු දෙස්නේ මනාත්මය කියලා කිව්වෙත් මොකදින්ද සිත්ෙන් නැති සිතට අවබෝධය අවබෝධයෙන් ප්‍රඥාවට ඒ අවබෝධය දක්වන්න මේ ප්‍රඥාවට තාපේ සිතක් දක්වනවා මේක හරියට දානකම සම්පූර්ණ ශෝමතාවයකට කොටපත් වෙනවා විශ්වසනීයතාවයකට කොටපත් වෙනවා මේ විශ්වසනීයතාවය දක්නා දැකීම දාපා ඒ ශෝමතාවයේ අරමුණේ සිත් භාවයක් දක්වනවා ආකාශ දාපේ තමයි ගමන් ගන්නවා ආකාශ ධාතු කියන්නේ අර පටිඝාතයේ වල ආකාශ ධාතු කියන්නේ මෙතන මොකක් හදුවද? ඒකට එතන මේ මේ ශිෂ්ඨාවය සම්පූර්ණ ධාතු කොටසක් කියලා බලන්න. අපි මේක දකින්නේ අතකොට සත්‍යය අවබෝධ කරගන්න නිසා මෙතන මොකක් සත්‍යය මේක ප්‍රතිවන සෑමකට කම්පාවතන මේක පස්සේ තියෙන මොකක්ද බලන්නේ කියන්නේ කිසිවක් නෑ කියන කොට මේක සුපපත් වෙන ඒක නිසා අපි මේක කියනවා මේකට ආදානස්ස කියනවා අන්නනවා කියනවා මේ පදවල දුස්සන ධම්මා දාස සංයෝගිතව මේක ප්‍රයෝග බලන්න හස්තේ මම කරලා සම්බන්ධව දහතු දහසක් ඉන්දිය අයිති ඒකෙන් දේශනා ඊළඟට සතේ මොකද දෝවා පාසෙන් ගන්න කියන්නේ පහයි ඒක පතම අපිට දෝවා පාස ඒ පහයි විඥාන මහතා හරි එතන තමයි පහයි කියලා තමයි මේකට සම්බන්ධ කරලා සුපර් සෝන්නක බුදුදහම සුපර්ස්නා තම අනිත්‍යව කියලා ඊළඟට තවත් දක්වලා තියෙනවා කාම ධාතු රූප ධාතු වගේ ධාතු කියලා එකක්. සංකල්ප මහත් වශයෙන් සම්බන්ධ කරගෙන සම්බන්ධ කරගෙන අර කය කොටසම ගන්න කරන මොක්ඛම් දාතෝය පාදදාතෝය සාදාත පාමුදාත සාම සංරක්ෂණ ව්‍යාපාර සංකල්ප මේ සංකල්ප තමයි වල සම්මුතියෙන් බලනකොට මේකේ කිසිම දෙයක් මම කියන්නේ කියලා දන්නේ. තමයි මන්නේ මේක හරියට තේරෙනවා මොන මානයක්ද කොතනද රැකෙන්නේ කියලා බලන්න. දැන් කිසිම සමය මහත්ලා ඉන්නවා මේ මානක පරිදි පස්සලක් ඉන්නවා කියලා යම් කිසි කෙනෙක් කිසිම ලක්ෂණ දෙන්නේ නැතුව කල්පනා කරනවා. මේ ඔක්කොම තමයි කිසිම ලක්ෂණයක් ගන්න ලබන්නේ දාත ගන්න පරිසංයෝගයක් ගන්න මේ හැම එකම නේකෝ නැතුව යන දාත සත්‍යයක් කියන්නේ ගන්න කිසිම කෙනෙක් මොළේ කියන්නේ කිසි කෙනෙකු උපාදානය පිළිබඳ කිසි කෙනෙක් කිසි දෙයක් ග්‍රහණය කරන්නද සියලුම මාතනරණ පින්න පාලනය කරන සත්‍යයදලා මේ විදිහට අපිට ප්‍රාණිකයෙන් දැක්කේ. ඒක නිසා මේ කොන්ත්‍රාත්මය තමයි මේවා හරියට පරිණාමය කියන පස්සට ගන්න ගැඹුරින් ගැඹුරින් හිතන කිසිම හිතන තරමට මේක මේකේ තියෙන ගණන් වියගත්තු ගැඹුර තව තවත් අවබෝධ වෙනවා. මේකේ මේ මම කියන්නේ සියද සිද්ධියන්න සත්‍ය කරනවා. කියන්නේ අපි මතකයෙන් දකින දැකීමට වඩා දැඩි අවබෝධයක් ඊට වඩා ගැඹුරින් අවබෝධ කරගන්නට ඊට වඩා ගැඹුරින් අවබෝධ කරගෙන ඊට වඩා ගැඹුරින් අවබෝධයක් ලැබෙන. මේක නිසා මේ පිළිබඳ තියෙන අවබෝධය සංස්කාරදුරට තියෙනවා විස්තරාදුරට සමානව අවබෝධයක් සම්පූර්ණ සම්පූර්ණ මුළු විශ්වයම සෝනිය වපරාමක කොටේ සංස්කෘතික දුරලෝකයේ සිටින සබකන් කියන ස්වාමීන් වහන්සේ අනවශ්‍ය ලක්ෂණය ලක්ෂණය ලක්ෂණය විශ්වම ලක්ෂණය වෙනින් හතරක් නාම ලක්ෂණය ගන්නේ නැහැ මේ විදිහට කටයුතු කරන කෙනෙක් වෙන නිසා කොහොමද කියලා ලැබෙනවා කියන්නේ මේකට මේ සංසිලා සදාකාලික වශයෙන් මේ දෙක නිරතුරුවම වාස්නාව සත්‍ය ලැබෙනවා කියලා ආශිර්වාද කරලා අපි මේ දේශනාව මෙන්න කරන මේක ප්‍රසන්න දෙවියන් කෙනෙක් ආවාද කරපු කාර්යයන් ආපාත කරන සාධුනාගාන විකාශනයන් තමයි මොනිකාසන කරනවා සම්මාපාත කරන සාධුනාගාන විකාශන සෝමස්සම දේශනා පාසකන බුද්ධාලෝවානන්දම ඉන්දිකා කුණ්‍යන්තම මොදිස්සාවතේ නස්සම්පෝන් පරන්ති සංසාරයෙන් ගන්නෝතුන් සම්මේලන නිමාන සම්මේලන සබන් සමාදෝ සෝයාම් බන්පස්යම් මොනෝතුන් සවස්රාවන්‍යෝ සම්බුද්ධාසං සතෝ නිරෝධයෙන් සසතිගමේ සෝමෝ අපසරසය පාවිය අපසරසය නිසංසුදන් මේක සංසාරයෙන් හේතු සෝමෝ යෝනිසෝමනසිකාරය ධම්මා වදනදී සල්වන්නෝ සම්බලන්නා රෝධයෙන් වාස්තේ සම්මතන්තස්මේත අතෝනි බෝණ සම්පත්තිය නාසෝ සම්නිජ්ජෝ සපත්තේ වන්නෝ සදෝ